අපි පසුගිය සති දෙකක කාලය තුල මුල් සතියෙහි ආරම්භක අවස්ථාවේදී අපි වීරය පිළිබඳව කතා බහ කළා මේ වීරයෙහි මූලික කාරණා පිළිබඳව ඒ වගේම පසුගිය සතියේ ආරම්භක ධාතු හැටියට එහෙම නැත්නම් වීරය ආරම්භ කරන්නට උපකාර වෙන කාරණා සහ කුසීත වස්තු හැටියට එකම කරුණු 8ක් පිළිබඳව අපි සති සම්පජඤ්ඤයෙන් හිතනකොට කොහොමද වීරය උපදින්නේ අසතිය සහ අසම්පජඤ්ඤය එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් සිතනකොට කොහොමද එයම අපට උදාසීන බවට හේතු වෙන්නේ කියන කාරණා සාකච්ඡා කළා. දැන් අද දවසෙත් අපිට තව මෙහි දිගුවක් හැටියට කතා කරන්න තියෙන කාරණාවලදී මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන කාරණා දෙක විශේෂයෙන් ප්‍රධාන වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ කියන්නේ අපට වීරිය උපදින්නට පවණක් නෙමේ හැම ಗುಣධමයක් වඩන්නටම යෝනිසෝ මනසිකාරය උපකාර වෙනවා හැම දුර්වලකමක්ම හැම ක්ලේශයක්ම මතුවෙන්නට අපට අයෝනිසෝ මනසිකාරය හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරයට ප්‍රතිපක්ෂ ධර්ම එහෙම නැත්නම් උදාසීන බව ඇති වෙන්නට හේතු වෙන ධර්ම පිළිබඳව අත්ති භික්කවේ අරති තන්දි විජම්බිතා බත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා තීන මිද්දස්ස උපාදාය උප්පන්නස්සවා තීන මිද්දස්ස බිහියෝ භාවය එතකොට තීන මිද්දය කියලා කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගේ මැලි බව චිත්තචෛසික ධර්ම අදාළ කාර්යවේහි සක්‍රිය භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ උදාසීන ස්වභාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට චිත්තචෛසික ධර්මයන් ක්‍රියාත්මක වීම නවතින්නේ නැහැ කොයි වෙලාවකවත්. මොකද එහෙම නැවතුනොත් එතනින් එහාට සිතේ පැවැත්මක් නැහැ. අපි නිතර නිතරම සිහිපත් කරනවා. එහෙම සිත නවතින්නට පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. නිරෝධ සමාපත්තිය සහ අසඤ්ඤතලය. එතකොට අන් හැම මොහොතකම සිත ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ක්‍රියාත්මක වෙන ස්වභාවය උස් පහත් වෙන්න පුළුවන්. ඒකේ ශක්තිය අඩු වැඩි වෙන්නට පුළුවන්. වීරය මත තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට වීරය වැඩි අවස්ථාවල සිත බොහොම ක්‍රියාකාරී ස්වභාවයෙන් කටයුතු කරන අදාළ පරමාර්ථයහිලා. මේ වීරය සීමාව ඉක්මවා ගියොත් ඉන්ද්‍රිය සමතාවයේ බිඳෙන්නට ඒක හේතු වෙනවයි කියන බවත් අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ට අරහත්ත්වයටපත් වීමට බාධක කරුණක් හැටියට මතුවෙන්නේ ඒ වීරිය අධික භාවය නිසා ඉන්ද්‍රිය ධර්ම අසමතුලිත වීම. ඒ නිසා ඉන්ද්‍රිය සමතාව ඉන්ද්‍රිය කියලා කිව්වේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. එතකොට මේ ධර්ම සමතාවයෙන් පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් එහි ක්‍රියාකාරී ශක්තිය රඳා පවතින්නේ වීරය මතයි. එතකොට යම් සිතක තීන මිද්දය ඇති වෙනවා නම් ඒ තීන මිද්දය ඇති වෙන සිත සහ එහි යෙදෙන චෛතසික අදාළ කාර්යෙහි වඩා සක්‍රිය භාවයෙන් යෙදෙන්නේ නැහැ. බොහොම ඈලිමෑලි ස්වභාවයෙන් තමයි පවතින්නේ. ඉතින් මේ తත්වය ඇති වෙන්න එහෙම නැත්නම් වීරය අඩු වෙන්න උදාසීන බව තීන මිද්දය මතුවෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අරති තන්දි විජම්බිත බත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං කියන මේ කරුණු පහ පිළිබඳව යම් කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාර බහුලීකාර යම් කිසි කෙනෙක් බහුල කොට අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරත. ඒතර අයෝනිසෝ මනසිකාරය කිව්වේ සති සම්පජඤ්ඤයෙන් තොර බව. අපි බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා සති සම්පජඤ්ඤය කියන්නේ කුමක්ද කියන බව. සතිචෛතසිකයෙන් තමයි අපිට නැවත නැවත සිහි කරලා දෙන්නේ. අපේ අරමුණ ඒ වගේම අප විසින් කළ යුතු කාර්යභාරය අපේ ප්‍රතිපත්තිය අපේ මනස දැන් උදාසීනව අකුසලෙහි පවතිනවා නම් ඒ බව අපි කුසලයට මනස අවදි කළ යුතු බව මේ සියල්ලක් අපට සිහිපත් කරලා දෙන්නේ සිහිය විසින් එහෙම නැත්නම් සතිය විසින් ඒ වගේම ඒ සතිචෛතසිකයට පුළුවන්කම තියනවා අරමුණෙහි ගිලෙන්නේ නැතිව අරමුණ හැඟීම් වශයෙන් භුක්ති විඳින්නේ නැතිව ඇලීම් ගැටීම් මුලා වශයෙන් අරමුණෙහි ගිලෙන්නේ නැතිව අරමුණ සිහි කිරීම මාත්‍රයෙන් ඒ අරමුණ සෑම අරමුණක්ම දැකීමේ හැකියාව සතිචෛතසිකයට තියෙනවා. මොකද ඒක නැවත නැවත සිහි කරලා දෙනවා විනා භුක්ති විඳින්නට යන්නේ නැහැ. අර උපාදානයේ මත උනොත් ඒක සිහිපත් වෙනවා වගේම භුක්ති විඳීමකුත් එතන සිද්ධ වෙනවා. ඒතර භුක්ති විඳින්න ගිය ගමන් අපිට සම්පජඤ්ඤය අවදි කරන්නට බැරි වෙනවා. අර పూర్ව හැඟීම් වලින්, పూర్ව උපාදාන, ඒ වගේම අනාගත උපකල්පන, වර්තමානයේ රුචි අරුචිකම් කියන මේවට අපේ මනස වසඟ වෙනවා. අපි සතියෙන් තොර වෙච්ච ගමන්, ඒ කියන්නේ උපාදානයෙන් යුක්ත වෙච්ච ගමන්. උපාදානයේ ඇති අවස්ථාවේදීත් අපට ඕන තරම් අරමුණු සිහිපත් වෙනවා. වර්තමාන අරමුණු සිහිපත් වෙනවා අතීත අරමුණු සිහිපත් වෙනවා අනාගතය පිළිබඳ යම් යම් උපකල්පනයන් සිහිපත් වෙනවා එතකොට මේ හැම එකක් එක්කලාම අර කියන භුක්ති විඳීම පවතින. එතකොට එහෙම භුක්ති විඳින්න ගියොත් අපට ආරම්මණයෙහි ස්වરૂපය විමසා බලන්නට විමසිලිමත් බවක් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම් සම්පජඤ්ඤයක් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ. සම්පජඤ්ඤය හැම විටම ඇති වෙන්නම සතියත් එක්ක. ඒතර සතිචෛතසිකෙන් දේවල් සිහිපත් කරලා දෙනවා මතක් කරලා දෙනවා පමණක් නෙමෙයි අර ලෝභ ද්වේෂ මෝහ ආදී වශයෙන් දේවල් භුක්ති නොවිඳ ඒවා දිහා අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහයෙන් ආරම්භණය දිහා බලන්නට අවශ්‍ය පසුබිමක් හදලා දෙනවා. ඒ මොකද සතිචෛතසිකේ හැම විටම කුසල පක්ෂයේ දෙන්නේ. අකුසල පක්ෂයේ දෙන්නේ නැහැ. ඒතර සතිචෛතසිකේ යම් සිතක යෙදෙනවා නම්, සක්‍රිය වෙනවා නම්, ඒ සිත අනිවාර්යෙන් කුසල් සිතක්. කුසල් සිතක් නම් එහි තියෙන්නේ අලෝභය, අද්වේෂය සහ ඇතම් අවස්ථාවල අමෝහය. ඒතර අමෝහය තමයි මේ සම්පජඤ්ඤයේ හැටියට අපි දියුණු කරන්නේ. අමෝහය දියුණු වෙන්නට නම් හෙවත් සම්පජඤ්ඤය දියුණු වෙන්නට නම් අනිවාර්යෙන් අලෝභ අද්වේෂ කියන මූලික ස්වરૂපය තිබිය යුතුයි. ඒ මූලික ස්වરૂපය පවතින්නේ කුසල් සිතේ පමණයි. ඒ කුසල් සිත හැම විටම පවත්වා ගන්නට සතිචෛතසිකය අපට සහාය වෙනවා. මෙන්න මේ විදිහට එකකට එකක් බද්ධ වෙච්ච ස්වરૂපයක් මේ කුසල ධර්මවලත් අකුසල ධර්මවලත් පවතිනවා. අකුසල ධර්ම ගත්තහම ඒවත් එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. තණ්හාව ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැහැ. අවිද්‍යාවේ සහාය නැතිව. අවිද්‍යාව තණ්හාව නඩත්තු කරනවා තණ්හා විසින් අවිද්‍යාව යලි යලි පෝෂණය කරනවා එතකොට මේ අවිද්‍යා තණ්හා දෙක එකතු වෙනකොට ඒතනත්තා තුළ පටිඝය මතුවෙනවා ඒ කියන්නේ Taman කැමති දේවල් ඒ විදිහට සිද්ධ නොවෙනකොට ගැටෙනවා එතකොට ඇලීම් ගැටීම් සහ මුලාවීම් සියල්ල පාදක කොටගෙන උපාදානය මතුවෙනවා මෙහෙම එකින් එක එකින් එක යා වෙලා මේ සියල්ලක්ම එකට ක්‍රියාත්මක වෙනවා අකුසල පක්ෂය ගත්තාම ඒ චෛතසික ධර්මයන් එකින් එකට යම් සම්බන්ධතාවයක් ජාලගත වීමක් තියෙනවා. ඒ වගේම කුසල පක්ෂය ගත්තාම ඒ කුසල ධර්මවල එකින් එක සම්බන්ධතාවයක් එකට ජාලගත වෙලා අන්‍යෝන්‍ය සහයෝගී අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් එකින් එකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා වැඩෙන ගතියක් කුසල ධර්මවලත් පවතිනවා. ඒක කුසල් වලට පමණක් නෙවෙයි කුසල අකුසල දෙපැත්තටම සාධාරණ කාරණයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මේ කියන කරුණ පහ මොනවද? අරති තන්දි විජම්බිතා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්තා. මේ කියන කරුණ පහ අපට තීන මිද්දේ ඇති කරන්නට, වීර නැති කරන්නට, උදාසීන බව මතු කරන්නට හේතු වෙන්නේ කාටද? අයෝනිසෝ මනසිකාරයෙන් මේ පිළිබඳව කල්පනා කරන තැනැත්තාටයි. එතකොට අයෝනිසෝ මනසිකාරය කිව්වේ ওই විදිහෙන් සතියෙන් තොරව සම්පජඤ්ඤයෙන් තොරව යමක් දිහා බලනකොට. එතකොට සතියෙන් තොර වෙච්ච ගමන් ඒ පුද්ගලයා හැඟීම් බර වෙනවා. උපාදානයෙන් යුක්ත වෙනවා. උපාදානයෙන් යුක්ත වෙච්ච ගමන් එතනතර සම්පජඤ්ඤය අවදි කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කාරණා පිළිබඳව තමන් කලින් ග්‍රහණය කරගත්තු උපාදානයන්ට අනුව ඇලීමෙන් ගත්තනම් එහෙම, ගැටීමෙන් ගත්තනම් එහෙම ඊළඟට මුලාවෙන් ගත්තා නම් එහෙම ඒ ගත්තු විදිහට මේක නැවත නැවත භුක්ති විඳින. එතකොට දැන් මේ අර්ථි තන්දි විජම්විතා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං කියන මේ කරුණු පිළිබඳව අපි බොහෝ කොට මෝහයෙන් තමයි මේ කරුණු අත්විඳලා තින්නේ. ඒ කියන්නේ අර්ථි කියලා කිව්වේ කුසල ක්‍රියාවෙහි නොසතුටු වූ බව අර්ථිය. එතකොට රති කියනවා ඇල්මට අරති කියනවා නොඇල්මට. එතකොට සාමාන්‍යයෙන් ලෝකයේහි අපි නොඇල්ම කියන කාරණේ ගුණයක් හැටියටයි සලකන්නේ. හැබැයි මේ අරති කියන ස්වභාවයෙන් එහෙම නැත්නම් මේ මනෝභාවයෙන් හඳුන්වන්නේ ඒ කියන යහපත් ගුණාංගයෙන් මේ කුසල ධර්මයන්හි සිත ඇලෙන්නේ නැති බව. කුසල ධර්මයන්හි සිත යෙදෙන්නේ නැති බව. ಗುಣධර්මයන්හි නොයෙදෙන බව. එතකොට මේ ಗುಣධර්මයන්හි නොයෙදෙන්නේ කුමක් නිසාද? ඒතනත්තා නැවත නැවතර ක්ලේශ ධර්මයන්හි ඇලිලා. නීවරණ ධර්මයන්හි ඇලිලා. මේ නීවරණ ධර්මයන් ක්ලේශ ධර්මයන් භුක්ති විඳින්නට තියෙන රුචිකත්වය නිසා එතකොට ඒවා භුක්ති විඳින්නට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. අවස්ථාව නැති වුණාට මේ පවතින తත්වය ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් යම් කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන භාවනා කරන්න කියලා සූදානම් වෙනවා. භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ගුරුවරයෙකුගේ උපදේශය අරගෙන දැන් මෙහෙම මේක බොහොම කැමැත්තෙන් තමයි ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වුණාට දැන් ඒ කාල පරිච්ඡේදය තුල අර සුපුරුදු කාමයන් Tamanට අහිමි වෙනවා. වස්තුකාමයන් අහිමි වෙනවා. ඒ කියන්නේ ඇසට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට ප්‍රියමනාප ආග්‍රහණ, දිවට ප්‍රියමනාප රස, කයට ප්‍රියමනාප ස්පර්ශයන් සහ සිතින් කැමති කැමති අරමුණුත් එක්කලා ඉන්නට තියෙන අවස්ථා අපිට අඩු වෙනවා අර භාවනා කටයුත්ත නිසා. දැන් මේක දවසක් දෙකක් තුනක් යනකම් අපිට අර පීඩාකාරී ජීවිතයෙන් මිදුණු තත්ත්වයක් නිසා යම්කිසි සුවදායක හරි නිදහස් තත්ත්වයකින් අපි ඒ අවස්ථාව භුක්ති විඳින්නට පෙළඹෙනවා. හැබැයි ටික දවසක් යනකොට අර ක්ලේශකාමයේ විසින් නැවත නැවත උත්තේජනයන් ඇති කරනවා අපේ මනසේ. ඒ ක්ලේශකාමයේ විසින් මනස අවුස්සනකොට වස්තුකාමයේ කෙරෙහි අපේ සිත නැඹුරු වෙනවා. ඒ කියන්නේ ඇසින් දැකපු රූපය දැන් දකින්නට නැහැ. දැන් ඒ පිළිබඳව සිතුවිලි මතුවෙනවා. උපාදානයන් මතුවෙනවා. ක්ලේශකාමයේ මතුවෙනවා. මනසින් නැවත නැවත හිත හිත ඒ ගැන කල්පනා කර කර භුක්ති විඳිනවා. එතකොට ආපහු අර රූපේ දැකීමේ ඕනෑකමක් ඇති වෙනවා. ශබ්ද දැන් අපි කැමති අහන්නට නැහැ. හැබැයි මනස විසින් නැවත නැවත ඒවා පිළිබඳ උපාදානයන් මතු කරනවා. ඒතර යලිත් ඒ ශබ්ද අහන්නට ඕනෑකමක් ඇති ඒ නිසා තමයි දැන් ඔය යම් යම් අවස්ථාවල අපි අත්දකින්නේ එක් අවස්ථාවක භුක්ති විඳ යම්කිසි රසවත් ආහාරයක්. ඒ අවස්ථාවේ භුක්ති විඳ ආය කාලයක් ගියාට පස්සේ ආයේ එබඳු ආහාරයක් භුක්ති විඳින්න ඕන. ඒ හෝටලෙට යන්න ඕන. ඒ විදිහේ කෑමක් කන්න ඕන වගේ අදහස් එනවා. ඒ මොකද ටිකෙන් ටික ටිකෙන් ටික අර ක්ලේශ මනෝභාවය අවදි වෙනකොට අපි ඒකට තැනක් දෙනකොට ඒකට තැනක් දෙන්නේ කොහොමද අයෝනිසෝ මනසිකාරය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවා වර්ධනය වෙන්නේ අයෝනිසෝ මනසිකාරය පාදක කොට. ඒතකොට අයෝනිසෝ මනසිකාරය කිව්වේ සති සම්පජඤ්ඤයෙන් තොරව සතියෙන් තොර වෙච්ච ගමන් අපි උපාදානයන් තමයි භුක්ති විඳින්නේ. එතකොට දැන් යම් රසයක් පිළිබඳව අපි කලින් දේවල් උපාදාන කරගෙන තියෙනවා. දැන් අපට ඒ රසය නැහැ. දැන් අර උපාදාන වෙච්ච මනෝභාවයන් අපි යලි යලි අනුක්‍රමයෙන් භුක්ති විඳින්න පටන් ගන්නවා. දැන් භාවනාවට ගිය අලුත අර සියලු පීඩාකාරී පරිසරයෙන් ඉවත් වෙච්ච නිසා අපට ලොකු සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලු බව භුක්ති විඳිනවා ටික කාලයක්. හැබැයි ඊට පස්සේ අනුක්‍රමයෙන් අර තමන් අනුභව කරන්නට කැමති ආහාර ස්පර්ශ කරන්නට කැමති දේවල්, අහන්න කැමති දේවල්, දකින්න කැමති දේවල් පිළිබඳ යම් යම් සංඥා මාත්‍රයන් මනසේ ටිකෙන් ටික අවදි වෙන්න ගන්න. ඒ අවදි වුණාට අපි භාවනාවේ හරියට යෙදිලා ඉන්නවා නම්, ඒ කියන්නේ හරියට අපි සති සම්පජඤ්ඤය පරිහරණය කරනවා නම්, මේ මතුවෙන මතුවෙන මනෝභාවයන් මේ සරාගී සිතක් මේ සදෝෂ සිතක් ආදී වශයෙන් වෙන්කොට විදර්ශනා කරන්න පුළුවන්. ඊළඟට මේ කාමච්ඡන්ද නීවරණයයි මේ ව්‍යාපාද නීවරණයයි මේ තීන මිද්ද නීවරණයයි කියලා අපිට ඒක විදර්ශනා කරන්න පුළුවන්. චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන්. නමුත් හැම අවස්ථාවෙම අපි සති සම්පජඤ්ඤය පවත්වන්නේ නැතින අර කල්ලතුව භුක්ති විඳපු ප්‍රියමනාප අරමුණු පිළිබඳ සංඥා සටහන් අපේ මනසේ මතුවෙනකොට අපි හැම විටම සිහියෙන් නුවණින් ඉන්නේ නැතිනම් අසහියෙන් අනුවණින් ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යම් යම් අවස්ථාවල අර මනෝභාවයන් භුක්ති විඳින. ඒ භුක්ති විඳිනකොට අපේ මනසට ඕන වෙනවා යලිත් ඒවා අත්විඳින්න. දැන් ඒවා අත්විඳින්නට අවස්ථාවක් නැත්තේ කුමක් නිසාද? මේ භාවනාව නිසා. අන්න එතකොට අර්ථිය මතුවෙන්නට පටන් ගන්නවා. එතකොට අපට ඕන වෙනවා දැන් මේ භාවනා කර්තව්‍ය නවත්තලා අර තමන් කැමති දේවල් වලට යොමු වෙනවා. ඇයි ඒවට යොමු වෙන්න ඕන වෙන්නේ? දැන් කැමැත්තෙන්ම තමයි තමන් මේකට ආවේ. දින කිහිපයක් කැමැත්තෙන් ඒක කරගෙන ගියා. එතකොට මොකක් නිසාද දැන් මේ අරතිය මතුවෙන්නේ? අර මනසේ පූර්ව උපාදානයන් මතුවෙනකොට ක්ලේශ උපාදානයන් මතුවෙනකොට අපි සිහියෙන් නුවණින් තොරව ඒවා දිහා බැලුවා. අයෝනිසෝ මනසිකාරය. ඒ බලපු නිසා තමයි දැන් මේ අර්බුදේ මනසේ නිර්මාණය අන්න අරතිය නිර්මාණය වෙමින් මේ කුසල ධර්මයන් පුහුණු කිරීමේ කාර්යය කෙරෙහි Tamange මනස උදාසීන වෙලා ඒක ප්‍රතික්ෂේප කරන ඒකෙන් බැහැර වෙන්නට උත්සාහ කරන අර Taman කැමති රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආදී ආස්වාදනය කිරීමෙහි උනන්දුවක් අපේ මනසේ ගොඩනැගෙනවා. මේ විදිහට තමයි මේ අරතිය අපට බාධා කරන වීර්‍ය හීන කරන උදාසීන බව තීන මිද්දේ ඇති කරන කරුණක් හැටියට වැඩෙන්නේ කුමක් පදනම් කොටගෙනද අයෝනිසෝ මනසිකාරයේ පදනම් කොටගෙන ඊළඟට තන්දි තන්දි කියලා කියන්නේ අලස බව අලස බව කියලා කියන්නේ ගතට සිතට දැනෙන උදාසීන බව එතකොට ගතට සිතට යම් උදාසීන බවක් යම් යම් හේතු නිසා දැනෙන්නට පුළුවන් එකම ඉරියව්වෙන් අපි ඉන්නකොට තෙහෙට්ටු බව නිසා, නිින්ද අඩු බව නිසා, එතකොට ආහාර පානවල වෙනස්කම් නිසා, අවශ්‍ය කායික පෝෂණය නොලැබීම නිසා, මානසික වශයෙන් තෙහෙට්ටුව නිසා මේ විවිධ කරුණු නිසා අපට අපේ ගතට සිතට යම්කිසි උදාසීන බවක් දැනෙන්න පුළුවන්. එතකොට ඒ දැනෙන අවස්ථාවේදී අපි සති සම්පජඤ්ඤයෙන් කටයුතු කළොත් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් දැන් මේ මගේ ගතසිත උදාසීන වීමයි මේ සිද්ධ වෙන්නේ කියන බව දැනගෙන ඒකට හේතු ප්‍රත්‍ය හඳුනාගෙන වහා එතනින් නැගී සිටින්න පුළුවන්. ඒ නිසා හරියට සති සම්පජඤ්ඤයේ පිහිටුවාගෙන විදර්ශනා කරන කෙනෙකුට මේ කවර ක්ලේශයක්වත් වීර අඩු වෙන්න හේතු වෙන්නේ මේ සෑම ක්ලේශයක්ම කමටහනක් කොටගෙන තමන්ගේ භාවනා කාර්ය સિદ્ધ කරන්නට පුළුවන්. හැම ක්ලේශයක්මත් අපට කමටහනක් වෙනවා. ඒ නිසා තමයි චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සරාගං වා චිත්තං, සදෝසං වා චිත්තං, සමෝහං වා චිත්තං, වික්කිත්තං වා චිත්තං ආදි වශයෙන් මේ ධර්මතා ඊළඟට සංකිත්තං වා චිත්තං එතකොට වික්කිප්ත චිත කියලා කියන්නේ වික්සිප්ත උසෙස සංකිප්ත සිත කියලා කියන්නේ මේ විදිහට හැකිලෙන සිත. එතකොට ඒක දකින්න පුළුවන් නම් වහාම එතනින් මිදෙන්නට අපේ මනසේ සති සම්පජාඤ්ඤය අවදි කරන්න පුළුවන්. ඊළඟට ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්ම හැටියට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච ඊළඟට ඒවා ඇති වෙන්නේ මෙහෙමයි ඒවට හේතු ප්‍රත්‍ය සැකසෙන්නේ මෙහෙමයි ඒක දුරු කරන්නේ මෙහෙමයි ඒක නැවත නොහට ගන්නා තත්ත්වයටපත් කරන්නේ මෙහෙමයි අපි කාලයක් සතිපට්ඨානය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේ. එතකොට මේ හැම විදිහෙම අපට අර ක්ලේශ ධර්මය කමඨහනක් හැටියට යොදාගෙන අපිට චිත්තානුපස්සන ධර්මානුපස්සන ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත් පමණයි. අයෝනිසෝ මනසිකාරය නම් අපේ චිත්තසංතානයේ අවදි වෙන්නේ අන්න එතකොට අර කායික මානසික උදාසීන බව පිළිබඳව අපි භුක්ති විඳින්න ගන්නවා අර පෙර පුරුදු උදාසීන හැඟීමෙන් මෝහ මූලික හැඟීම් වලින් එහෙම වෙච්ච ගමන් නැවත නැවත ඒකට අර පරණ සුපුරුදු මනෝභාවයන් භුක්ති විඳින්මින් ඒ බඳු ආස්වාදනයක් ලබන්නේ සෙය්‍ය සුඛ මිද්ද සුඛ ආදී ලබන සෙය්‍ය සුඛ කියලා කියන්නේ වැතිර සිටීමේ සුවය මිද්ද සුඛ කියලා කියන්නේ මේ තීන මිද්දෙන් ඔහේ උදාසීනව ඉඳීමේ යම්කිසි සැහැල්ලු බව සැහැල්ලුවක් වගේ අපි හිතනවා එතකොට ඒ සෙය්‍ය සුඛ මිද්ද සුඛ දෙක විඳීමට අපේ මනස පෙළඹෙනවා අර පූර්ව උපාදානයන් එක්ක අපි ඒ පිළිබඳව කල්පනා කරනවා. සති සම්පජඤ්ඤයෙන් කල්පනා කළොත් ඒ තන්දිය අපට ඒ කියන්නේ කායික මානසික උදාසීන බව අපට කමටහනක් කොටගෙන විදර්ශනා කරන්නට අවස්ථාවක් සැලසෙනවා. ඊළඟට විජම්බිතා. විජම්බිතා කියලා කිව්වේ ඇඟ පන නැති ගතිය. දැන් සමහර කෙනෙක් අවදි වුණාන් පස්සේ ඇඟේ හිරි අරිනවා, ඈනුම් අරිනවා. ඒ මොකක්ද ඇඟේ තියෙන නිකම් පන නැති ගතිය. ඒක විවිධ හේතු නිසා වෙන්නට පුළුවන්. ලේ ගමනාගමනය හරියට සිද්ධ වෙලා නැති නිසා ඊළඟට හරියට අවශ්‍ය තරම් ව්‍යායාම නැති නිසා ආහාර පානවල අඩුකම් නිසා ඊළඟට අවශ්‍ය තරම් ජලය පානය නොකරපු නිසා අවශ්‍ය තරම් නිින්ද නැති නිසා විවිධ කරුණු නිසා ඒ තත්ත්වයන් උදා වෙන්නට පුළුවන්. එතකොට එහෙම යම්කිසි බාහිර කාරණයක් නම් ඒකට හේතු වෙලා තියෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා ඒ తත්වය සමනය කරගන්න ඒ සාධකේ ගොනු කරගන්න. නමුත් අපි ඒක පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව කල්පනා කළොත් වහාම තව දුරටත් උදාසීන වෙන්නට ඒ මානසික తත්වයේ විසින් අපිව පොළඹවන ඒ ඇඟේ මැලි ගතිය අර විදිහට යලිත් අපට සෙය්‍ය සුඛ මිද්ද සුඛ සඳහා යම්කිසි නැඹුරුවක් ඇති කරනවා උත්සාහයෙන් අර ಗುಣධම් වඩන්න භාවනා කරන්න බුදුන් වදින්න අවශේෂ පින්කම් කරන්න දැන් නම් බෑ පස්සේ කරනවා දැන් අද හරි ඇඟට පණ නැහැ වගේ ඔහොම කියලා අපි ඒක කල් දානවා එහාට තල්ලු කරනවා මොකක් නිසාද අර උදාසීන ගතිය අපි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ නිසා ඊළඟට භක්ත සම්මදෝ භක්ත සම්මද කියලා කියන්නේ බත් මත බත් මත කියලා කියන්නේ යම්කිසි කෙනෙක් ආහාර පාන භුක්ති විඳහම ඒ කයට එකවර ආහාර පාන ප්‍රමාණයක් සෑහෙන ප්‍රමාණයක් එකවර අපි ගත්තහම ඒ ආහාර ටික දිරවීම සඳහා කයේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වීමත් එක්කලා පුංචි උදාසීන ගතියක් අපේ ශරීරයට දැනෙන්නට පුළුවන්. එතකොට ඒ తত্ত্বය අපි අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් නැවත අර සෙය්‍ය සුඛ මිද්ද සුඛ ආදියට තීන මිද්දයට නැඹුරු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒතර ඒ తত্ত্বය ඇති වෙන්නේ කොහොමද කියලා අපට සිහිනුවණින් දකින්න පුළුවන් නම් එතන කායානුපස්සන, එතන ධම්මානුපස්සන මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒවා එකින් එකට හේතු ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ කොහොමද මේවා අපට හඳුනා ගන්න පුළුවන් නම් ඒ ඇති වෙන අර බත් මත අපිට විදර්ශනාවට කමටහනක් කරගන්නට පුළුවන්. හැබැයි අයෝනිසෝ මනසකාරයෙන් බැලුවොත් එයම උදාසීන බවට කාරණයක් වෙනවා. ඊළඟට චේතසෝ ලීනත්තා සිතේ හැකිලෙන බව. දැන් මේ තීන මිද්ද කියන්නෙම චිත්තචෛසික ධර්මයන්ගේ හැකිලෙන ගතිය. ඒතකොට සිතේ හැකිලෙන ගතිය කියලා කියන්නේ අපේ මනසේ උද්‍යෝගයක් නැහැ. අපි හිතමු දැන් සමහර කෙනෙකුට ගීතයක් අහනකොට තමන් ප්‍රියමනාප දෙයක් නාට්‍යයක් බලනකොට චිත්‍රපටයක් බලනකොට වෙනත් ප්‍රවෘත්තියක් අහනකොට ප්‍රවෘත්තියක් බලනකොට ඒක ලොකු උද්‍යෝගයක්. ඒතකොට නිදිමත නැහැ, උදාසීන බව නැහැ. මනස උද්‍යෝගයෙන් කුතුහලයෙන් යුක්තව නැවත නැවත ඒක සොයමින් ඊළඟට මොකද්ද ඊළඟට මොකද්ද කියලා යනවා. හැබැයි දැන් මේ තෙරුවන් වන්දනා කරන්න, භාවනා කරන්න, බණ පොතක් කියවන්න, බණක් අහන්න ලෑස්ති වුණාන් පස්සේ සමහර අවස්ථාවල අපට දැනෙනවා එහෙම උද්‍යෝගයක් නැහැ. ඊළඟට මොකද්ද ඊළඟට මොකද්ද කියලා විමසන ගතියක් නැහැ. එහෙමම මනස හැකිලෙනවා. අර පිළිබඳව සක්‍රිය වෙන්න සූදානම් නැහැ මනස. ඒ මොකක්ද? ඒ සිතේ මැලි බව. එතකොට ඒ සිතේ මැලි බව පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් ඒ කියන්නේ හැඟීම් බරව ඒක භුක්ති විඳොත් ඒක භුක්ති විඳිනක මොකද සතියෙන් තොර වෙච්ච ගමන් අපි ආරම්මණය භුක්ති විඳිනවා ඒක භුක්ති විඳින්න ගියොත් ඒක වර්ධනය එතකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් සතිය සහ සම්පජඤ්ඤය තියෙනවා සතිය මතුවෙච්ච ගමන් අපි ඒක භුක්ති විඳින්නේ සම්පජඤ්ඤය මතුවෙච්ච ගමන් අපි ඒක විදර්ශනා ප්‍රඥාවෙන් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙදා බලනවා. එතකොට එහෙම කරන්න පටන් ගත්තන් පස්සේ ඒක විදර්ශනා කමඨහනක් වෙනවා. ඒක හැඟීම් බරව උපාදාන වශයෙන් භුක්ති විඳින්න ගිය ගමන් ඒක අනුක්‍රමයෙන් වර්ධනය වෙලා අපේ මනස උදාසීන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ විදිහට අරති තන්දි විජම්බිතා භත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං කියන මේ කරුණු යම්කිසි කෙනෙක් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා නම් ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් තොරව කල්පනා කරනවා නම් ඒවා වීර්ය අඩු වෙලා තීන මිද්දේ උදාසීන බව වර්ධනය වෙන කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තීන මිද්ද දුර වෙලා වීර්ය අවදි වීමට හේතු වෙන කාරණා බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා අත්ති භික්කවේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා තීන මිද්දස අනුපාදාය uppannasava tina middassa න බියෝ භාවය න වේපුල්ලාය එතකොට අපි වීර පිළිබඳව කතා කරන මුල් දවසේම කතා බහ කළා වීරෙහි අවස්ථා තුනක් තියෙනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ காரணා තුන පිළිබඳව යම්කිසි කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් කල්පනා කරනවා. ඒකයි මම මුලින්ම කිව්වේ මේ වීර්ය පිළිබඳව කතාවේදී තථාගතයන් වහන්සේ යෝනිසෝ මනසිකාරය අවධාරණය කරනවා. යෝනිසෝ මනසිකාරයේ ඇතිතන වීර්ය අවදි වෙනව නැතිතන වීර්ය අවම වෙනවා. එතකොට දැන් අපිට ඒක සාමාන්‍ය ජීවිතයේදී වුණත් එහෙමයි අපි හිතමු දරුවෙකුට අධ්‍යාපනය පිළිබඳව හොඳ සිහි කල්පනාවෙන් ඒකෙන් ලබන්නට පුළුවන් යහපත Tamanටත් ලෝකෙටත් කරන්න පුළුවන් අර්ථය එහි අවශ්‍යතාවය මේ විදිහට කල්පනා කරනකොට තමයි ඒ පිළිබඳව ලොකු උද්‍යෝගයක් ඇති වෙන්නේ වීරයක් ඇති වෙන්නේ එහෙම නැති වෙනකොට උදාසීන බව ඇති වෙනවා. ඒතකොට මේ උදාසීන බව දුරු කරන්න නම් ඒ දරුවා ඒ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න පෙළඹෙන්න ඕන. ඉතින් ඒ විදිහට අපිට මේ භාවනා මාර්ගයේදී ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ කරුණු පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. ඒතර සිහියෙන් සිහිය තියෙනකොට අපිට දැනෙන්න ගන්නවා දැන් මනසේ මේ ආරම්භක ධාතු එහෙම නැත්නම් මගේ මනසේ වීරය ඉපදුණයි කියලා. ඒ වීර දිගින් දිගට වර්ධනය කරගැනීමේ වටිනාකම ඒකෙන් Tamanට ළඟා වෙන්නට පුළුවන් යහපත එතනින් නොලැබූ මාර්ගඵල ලබන්නට ලැබූ මාර්ගඵල දියුණු කරගන්නට දුරු නොකල ක්ලේශයන් දුරු කරන්නට ඒ වගේම මතු ක්ලේශ ධර්මයන් නොයැඩෙන්නට අපි අර කාරණා හතරක් කිව්වේ වීර පිළිබඳව නූපන්න කුසල් නූපදවන්න උපන්න කුසල් දුරු කරන්න නූපන් කුසල් උපදවන්නට සහ උපන් කුසල් වැඩි දියුණු කරන්න. එතකොට මේ සතර ආකාරයෙන්ම මේ ආරම්භක ධාතුව අපට කොහොමද උදව් වෙන්නේ කියලා නැවත නැවත විවිධ උදාහරණ උපමා ඇතුව දැන් අපේ රේරුකාණේ මහානායක හඳුරු පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථයේ වීර පාරමිතාව පිළිබඳ කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන වීර පාරමිතාව පිරු උතුමන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති ඒ ජීවන චරිත උන්වහන්සේලා ඒ වීරය නිසා කොච්චර Tamanගේ අභිමතාර්ථයන් සාධනය කරගත්තද ඒ සඳහා කොතෙක් කැපවීමක් කොතෙක් වීරයක් කළාද මේවා පිළිබඳව නිතර නිතර සිතීම කල්පනා කිරීම වැදගත් බව සහ ඒවා උදාහරණ හැටියට උන්වහන්සේ දක්වලා තියෙනවා එතකොට අන්න ඒ විදිහට අපි යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරද්දි තමයි අර ආරම්භක ධාතුෙහි වැදගත්කම දැනෙන්නේ. ඒතර ආරම්භක ධාතුව කියලා කියන්නේ ආරම්භක වීර්ය. ආරම්භක වීර්යයේ වටිනාකම සහ එහි ඵලදායි බව අපි නැවත නැවත නුවණින් කල්පනා කරනකොට තමයි ඒක නික්කම ධාතු தත්ත්වයටපත් වෙන්නේ. නික්කම ධාතු කියලා කියන්නේ පවත්වාගෙන යා හැකි වීර්ය. එතකොට මේ පවත්වාගෙන යා හැකි වීර්ය සම්බන්ධව අපි නැවත නැවත සිහිනුවණින් කල්පනා කරනකොට තමයි ඒක පරක්කම ධාතු පරක්කම ධාතු කියලා කියන්නේ එන ඕනම බාධකයක් දුරු කරගෙන ඔන එන ඕනම බාධකයක් අතික්‍රමණය කරගෙන අදාළ පරමාර්ථය සාධනය වෙන තෙක් නොනවති ඉදිරියට යාමේ හැකියාව අපි තුල වර්ධනය වෙනවා. ඉතින් එතකොට ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන වීර්ය අවස්ථා තුන පිළිබඳව යම් කෙනෙක් සිහිනුවණින් කල්පනා කරනවා නම් එහි වටිනාකම තේරුම් ගන්නවා නම් ඒ තනත්තාට තීන මිද්දේ දුරු වෙන්නට හේතු වෙනවා නූපන් තීන මිද්දේ නූපදීම යටපත් වෙලා වීරය උපදින්නට එය හේතුවක් වෙනවා ඊළඟට තව කරුණු හයක් විශේෂයෙන් අට කතාවල දක්වනවා ච ධම්මා තීන මිද්දස්ස පහනාය සංවත්තං සංවත්තන්ති අතිභෝජනේ නිමිත්තක් ගාහෝ ඉරියාපත සම්පරිවර්තනතා ආලෝක සංඥා මානසිකාරෝ අභෝකාස වාසෝ කල්යාණ මිත්තතා සප්පාය කතං මේ කාරණා හයත් තීන මිද්දේ දුරු කරගන්න හේවත් උදාසීන බව අඩු කරගෙන වීරය උපදවා ගන්නට උපකාරක කරුණු හැටියටයි දක්වලා තියෙන්නේ. එතකොට එතන කාරණා හයක් දක්වනවා. අතිභෝජනේ නිමිත්තක් ගාහෝ. ඒ කියන්නේ පමණට වඩා ආහාර වැළඳීමෙන් වැළකීම. එතකොට පමණට වඩා ආහාර වැළඳීමෙන් වළකින්නට පුළුවන් වෙන්නේ තමන් ආහාර ගැනීම පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන්නට පුළුවන් නම් විතරයි. ඒ කියන්නේ සතිය තියෙන්නට ඕන දැන් මගේ කුස ගින්න අඩු වුණා දැන් කුස අවශ්‍ය තරමට පිරුණයි කියලා දැනගන්න සම්පජඤ්ඤය තියෙන්නට ඕන කුමක් සඳහාද මම ආහාර ගන්න. එතකොට කුසට ඔරොත්තු දෙන්නේ නැති තරම් ආහාර අරගෙන පැත්ත වැටිලා නිදා ගන්නද? එහෙම නැත්නම් රස තෘෂ්ණාවට වහල් වෙලා ඒ තෘෂ්ණාව වර්ධනය කරගන්නද? එහෙම නැත්නම් මේ ආහාර ගන්නෙ මම ಗುಣධම් වඩන්න කය පවත්වා ගන්න. එතකොට අන්න සම්පජඤ්ඤේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලීම මේ ආහාරයේහි ප්‍රයෝජනෙයි පිළිබඳ. එතකොට ඒක දෙආකාරයකින් දක්වනවා ප්‍රයෝජනය මෙනෙහි කරලා බැලීමත් ප්‍රත්‍යවේක්ෂණය ඊළඟට නිස්සත්ත්ව නිජීව නිස්පුද්ගල ධාතු මාත්‍රයක් පමණයි කියලා ධාතු වශයෙන් මෙනෙහි කරලා බැලීම ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව අවම කරගෙන ප්‍රමාණවත්ව ආහාර අනුභව කරන්නට උපකාරක කරුණක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එතකොට ඒ අතිභෝජනේ නිමිත්තක් ගාහෝ කියලා කියන්නේ භෝජනේ ආහාරයේ පමණ ඉක්මවලා යනවද නැද්ද කියන එක ගැන හොඳට අපි අවදියෙන් ඉන්නට එහෙම හිටියොත් ඒතනත්තාට පුළුවන්කම තියනවා ඒ ආහාරය පාලනය කරගෙන තීන මිද්දෙන් වළකින්න. ඊළඟට දෙවැනි කාරණය ඉරියාපත සම්පරිවර්තනතා ඉරියව් වෙනස් කිරීම එක ඉරියව්වකින් ඉන්නකොට අපට උදාසීන බව ඇති වෙනවනම් අපි තම වාඩි වෙලා ඉන්නකොට උදාසීන බව ඇති වෙනවනම් අපිට නැගිටලා ඉන්නට නැගිටලා ඉන්නකොට උදාසීන බව ඇති වෙනවනම් අපිට සක්මන් කරන්නට සක්මන් කරනකොට උදාසීන බව ඇති වෙනවනම් අපිට යලි වාඩි වෙන්නට පුළුවන් මෙහෙම ඉරියව් වෙනස් කිරීම තුළින් අපට අර උදාසීන తত্ত্ব වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට ආලෝක සංඥා මානසිකාරෝ. මේක ටිකක් පුහුණු කරගෙන කළ යුතු කාරණයක්. ආලෝක සංඥාව මෙනෙහි කිරීම. ඒ කියන්නේ රාත්‍රී කාලෙත් මේ දහවල හොඳට සූර්යාලෝකයේ තියෙන අවස්ථාව වගේ බාහිර ආලෝකයේ තියෙන අවස්ථාවකදී අපි කොහොමද අවට දකින්නේ අන්නේ සංඥාව මතු කර ගැනීම. තමන් මේ හොඳට ප්‍රභාමත් ආලෝකයේ තියෙන තැනක ඉන්නවා වගේ සංඥාව මනසින් මතු කර ගැනීම. එතකොට මේක විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් වෙන්නේ අපි දැස පියාගෙන භාවනාවක නිරත වෙලා ඉන්න අවස්ථාවකදී අපිට උදාසීන බව එනකොට අපිට පුළුවන්කම තියෙනවා මනසින්ම මේ සංඥාව මතු කරගන්න. ආලෝක සංඥා එතකොට අනිත් අවස්ථාවල අපිට පුළුවන්කම තියෙනවා භෞතිකව ආලෝකය ඇති කරගන්න අපි ඉන්න තැන අඳුරු නම් අපිට අද කාලේ ඕන තරම් ඒවට පහසුකම් දෙනවා විදුලි ආලෝකයෙන් හෝ අපිට ටිකක් ආලෝකමත් කරගන්නට පුළුවන්. එතකොට අපිට අර මනස උදාසීන වෙන ගතිය අඩු වෙනවා. දැන් අපි වායු සමන යන්ත්‍රයකින් කරන්නේත් ඒකනේ උණුසුම වැඩි වෙනකොට සිසිල් කරගන්නවා, සිසිලස වැඩි වෙනකොට උණුසුම් කරගන්නවා. එතකොට මේ විදිහට පාරිසරික තත්ත්වයන් අපි සකස් කරගන්නවා අපිට පහසුවෙන් කටයුතු කරන්න. ඒ වගේ අපිට උදාසීන බව ඇති වෙනවා නම් ඒ தත්ත්වය සමනය කරගන්නට අපට ආලෝක සංඥා ඉතින් දැස පියාගෙන අපි ඉරියව්වක වාඩි වෙලා භාවනා කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මනසින්ම ආලෝක සංඥාව මතු කරගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය කටයුතු කරනකොට ඒ උදාසීන බව ඇති වෙනවා. අපිට පරිසරයේ ආලෝකය ටිකක් වැඩි කරගන්නට අවශ්‍ය උපාය මාර්ගයක් යොදන්නට පුළුවන්. ඊළඟට අභෝකාස වාසෝ අභෝකාස කියලා කියන්නේ අවකාශය තුල හිස් එලි මහනේ වාසය කිරීම. එතකොට අර ගාක් අඳුරු තැනක, වැසුණු තැනක, ආවරණය වූ තැනක අපි ඉන්නකොට අපට උදාසීන බව ඇති වෙනවා වැඩි. ඒතර යම්කිසි කෙනෙකුට ටිකක් හොඳට විවෘත තැනක කට ඒ කියන්නේ තවත් කාරණයක් එතනට හේතු වෙනවා අපි කාටවත් පෙනෙන්නේ නැති තැනක නම් අපි ඉන්නේ. එතකොට ආවරණය වුණු තැනක නම් ඉන්නේ. එතකොට අපේ ගත සිත නිදහස්ව අපි කැමති දේ භුක්ති විඳින්නයි උත්සාහ කරන්නේ. හැබැයි අපි කාටත් පෙනෙන විවෘත තැනකට ගියාම අපේ මනස අපේ මනසට එහෙම උදාසීන වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අවට පිළිබඳව ලොකු අවදිමත් බවකින් අපිට ඉන්නට සිද්ධ වෙනවා. අන්න ඒ වගේ පොඩි උපාය මාර්ගයන් අපිට යොදන්න පුළුවන් ස්ථාන වෙනස් කිරීමෙන්. අර අඳුරු සැඟවුණු තැනක වාඩි වෙලා භාවනා කරන වෙනුවට ටිකක් විවෘත තැනක වාඩි වෙලා එලිමහන් තැනක වාසය කිරීම තීන මිද්දේ අඩු කරගන්නට හේතුවක් ඇටියෙන. ඊළඟට කල්යාණ මිත්තතා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. මෙතන අතර කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ මේ තීන මිද්දය දුරු කරලා වීර වීරයෙන් යුක්තව ගුණධම් වඩන්නට වෑයම් කරන අන් අයත් ඒවාහි යොදවන අන් අයටත් ඒ පිළිබඳව ಗುಣ කියන අන් අයත් ඒ බඳු කාර්යයන්හි උනන්දු කරවන සත්පුරුෂයෝ දැන් අපට කොච්චර ඕනකම තිබුණා වුණත් අනිත් පැත්තට අදින අය නම් අපි අසුරු කරන්නේ කාලයක් යනකොට අපේ මනසත් ටික ටික ඒ පැත්තට හේතු වෙලා එහෙමම යන්න ගන්නවා. ඒව හරිය සූක්ෂම විදිහට සිද්ධ වෙනවා. දැන් අපි කොච්චර පිරිසිදුව ඉන්න කැමති වුණා වුණත් නිතර අපිරිසිදු අපිලිවෙලට ඉන්න කෙනෙක් දීර්ඝ කාලයක් ඇසුරු කරනකොට දන්නේම නැතුව අපිත් ඔය දාපු දාපු තැන්වල එහෙමම දාලා අර අර தත්ත්වයට ටික ටික ටික ටික අපේ මනස අනුක්‍රමයෙන් යොමු වෙන ආකාරය අපට වටහා ගන්න පුළුවන් කල්පනාකාරීව හිටියොත්. එතකොට වීර්ය සහ උදාසීන බව පිළිබඳවත් එහෙමයි. ඉතින් හොඳට හුඟක් හොඳට ශක්තිමත්ව දක්ෂ විදිහට වීරයෙන් යුක්තව කටයුතු කරන ගිහි හෝ පැවිදි සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් අපේ මනසත් ඒත් එක්ක උද්‍යෝගිමත් වෙනවා. අපි පෙර සතියේ සිහිපත් කළා දැන් දරුවෝ පාඩම් කරනකොට හොඳට උද්‍යෝගයෙන් පාඩම් කරන දරුවෝ කිහිප දෙනෙක් එක්කලා වැඩ කරන්න පටන් ගත්තාම අර ටිකක් ඇලි මෑලි වෙන දරුවාටත් යම් උද්‍යෝගයක් ඇති වෙනවා. අර අර පාරට වැටෙනවා ඒ දරුවා. ඉතින් අන්න ඒ වගේ මේ ඇසුර කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා අපි නොදැනුවත්වම අපේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා ආශ්‍රය තුලින් මොකද ඇත්තටම පින්නතුන මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. මෙතන තියෙන්නේ නාම රූප ධර්මවල ක්‍රියාකාරීත්වය. එතකොට මේ නාම රූප ධර්ම වලට ඇසුරු කරන්න ලැබෙන්නේ යම් බඳු නාම රූප ධර්මද යම් බඳු පරිසරයක්ද අනුක්‍රමයෙන් මේ නාම රූප ධර්ම පරිවර්තනය වෙන්නට පටන් ගන්නවා අර පාරිසරික ස්වභාවයට අර ඇසුරු නිසුරු කරන පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය. ඒක ස්වභාවිකව සිදුවෙන දෙයක්. ඉතින් ඒ தත්වයට බාධා කරන්නේ අර දැඩිව උපාදාන කරගෙන තියෙන කාරණා තිබුණොත් විතරයි එතකොට එහෙම නැතිනම් බොහෝ අවස්ථාවල හොඳට හරි නරකට හරි අපේ සිත් සතන් අනුක්‍රමයෙන් පරිවර්තනය වෙනවා ආශ්‍රයත් එක්කලා. මොකද මෙතන සත්ව පුද්ගල ස්වභාවයක් නැති නිසා. ඊළඟට සප්පාය කතා. සප්පාය කතා කියලා කියන්නේ සුදුසු කතාබහ. ඒ කියන්නේ කුමකට සුදුසු කතා බහද වීරය අවදි කරන්න ඕන නම් ඒ වීරය අවදි වෙන විදිහේ කතා ඒ කියන්නේ පෙර අතීතයේ උතුමන් වහන්සේලා වීරය කරපු ආකාරය එතකොට සමහර ස්වාමීන් වහන්සේලා නොනිදා භාවනා කරපු ආකාරය තමන්ගේ කකුල තමන් විසින්ම කඩාගෙන හොරුන්ට සාක්ෂි ඒ කියන්නේ හොරුන්ට අසු වෙලා එතනින් පිටත් වෙලා යන්න උත්සාහ කළාට උන්වහන්සේට බැරි වෙනවා. අන්තිමට ඒ හොරු විසින් මේ හාමුදුරුවන්ව ඝාතනය කරන්න උත්සාහ කරනවා. මොකද මේ තමන් පිළිබඳව පණිවිඩය අනිත් අයට යයි කියලා. පස්සේ හැමදෙරෝ කියන හෙට උදේ වෙනකම් මාව මරන්න එපා. මට තාම මහානකම සම්පූර්ණ කරගන්න බැරි එතකොට අර හොරු ඒක පිළිගන්නේ නැහැ. මොකද එහෙම කියලා රාත්‍රී කාලේ පැන පැන ගන්නට පුළුවන්. මේ කියන කතාව හොරුන්ට තේරෙන්නේ නැහැ. පස්සේ මේ හාමුදුරන්ට දැනුණා මේ අය මාව පිළිගන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේම ලොකු කළු ගලක් අරගෙන උකුල් ඇටයට ගහලා උකුල් ඇටේ කඩා ගන්නවා නැගිටින්න බැරි වෙන්නේ. එතකොට හොරුන්ගෙන් අහනවා දැන් මාව විශ්වාස දැන් මට මෙතනින් පැනලා යන්න බෑ. කකුල කැඩිලා නිසා. එතකොට දැන්වත් මාව විශ්වාස ගන්න මට මෙතනින් පැනලා යන්න නෙමෙයි ඕන. මට ඕන කරන්නේ හෙට උදේ වෙනකම් මැරෙන්න නැතුව ඉන්න විතරයි. එතකොට අන්න ඒ විදිහට අවස්ථාව අරගෙන ඒ තමන් විසින්ම කකුල කඩාගෙන ඒ වේදනාවම පාදක කොටගෙන විදර්ශනා වටලා පසුදින පාන්දර වෙනකොට උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. මේ වගේ දැඩි වීරයෙන් යුක්තව ಗುಣධම් වඩපු උතුමන් පිළිබඳව නිතර කතා කරනවා නම් වීරයේ තියෙන වටිනාකම ඒ වීරයෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල ගුණධම් වැඩිීමේ අවශ්‍යතාවය ඒවා පිළිබඳව නිතර නිතර අපි කතා කරනවා නම් තමයි අපේ මනස ඒ පිළිබඳ උනන්දු වෙන. මේක ಗುಣධම් පිළිබඳව විතරක් නෙමෙයි ඕනම කරුණක් සම්බන්ධ. දැන් තමන් අපි හිතමු යම්කිසි භාෂා කෞශලයක් ඇති කරගන්න උත්සාහ කරන ඒ භාෂාව කතා කරන, ඒ ගැන උනන්දු වෙන, ඒ ගැන හිතන, ඒ ගැන සොයන, එහෙම පිරිසක් ඇසුරු කරන. යම්කිසි විෂයක් ඉගෙන ගන්නට ඕන නම් ඒ විෂය ඉගෙන ගන්න, ඒ විෂය ගැන හොයන, ඒ ගැන කතා කරන, ඒ ගැන උනන්දු වෙන විදිහේ පිරිසක් ඇසුරු කරන. ඒතර අපි ධර්මය ගැන සොයනවා නම් ඒ ධර්මය සොයන, ධර්මය ගැන උනන්දු වෙන ඒ ගැන සැලකිලිමත් වෙන ඒබඳු පිරිසක් ඒබඳු ඒබඳු දේවල් පිළිබඳව නිතර නිතර කතා කරන පිරිසක් ඇසුරු කරගන්න. ඉතින් මේ ආශ්‍රය කියන එක ඒ පිළිබඳව ඒ අපට දියුණු කරගන්නට අවශ්‍ය කාරණය සම්බන්ධව නිතර දේවල් ඇස ගැටීම නිතර දේවල් අහන්නට ලැබීම ඒ බඳු පුද්ගලයන් ඇසුරු කිරීම විශේෂයෙන් යම් ප්‍රවණතාවයක් අපේ චිත්තසංතානයේ වැඩෙන්නට හේතුවක් වෙනවා ඒ නිසා ආශ්‍රය කියන එක ප්‍රධාන කරුණක් හැටියට බුදුදහමේ දක්වලා තියෙනවා මේ හැම ගුණයක්ම වර්ධනය කරනකොට කල්යාණ මිත්‍රතා සප්පාය කතා කියන මේ කාරණා දෙක බොහෝ තැන්වල එකතු කරලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ ඒ ගුණය වඩා ගන්නට අවශ්‍ය විදිහේ සුදුසු කල්යාණ මිත්‍රයන්. සප්පාය කතා කියලා කියන්නේ ඒ ගුණය දියුණු කරගන්නට යෝග්‍ය විදිහේ කතාබහ. එතකොට ඊළඟට මහානායක හඳුරෝ මෙහි දක්වනවා වීර්‍ය පාරමිතාව සම්පාදනය කරන්න අපි යම් යම් අවස්ථාවල කොහොමද සිහි නුවණින් කල්පනා කළ යුත්තේ වීර්ය පිළිබඳව සිතා බැලිය යුත්තේ කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. ඉතින් අපේ ශක්ති ප්‍රමාණය විවිධ ක්‍රමවලින් අපට ඒ පිළිබඳව කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒකට උපකාරක වෙන කරුණු හැටියට මහානායක හඳුරෝ චරිත කතා කීපයක් දක්වනවා මහා සීව තෙරුන් වහන්සේ පිළිබඳව කතාව උන්වහන්සේ දක්වලා තියෙනවා. ඒතර මහා සීව හාමුදුරුවෝ කියලා කියන්නේ බුදු සස්නෙහි අති ප්‍රසිද්ධ පඬිවරේ. තර බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගෙන් ඉගෙනීමට පැමිණෙනවා රෑදවල් දෙකකින්ම භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ උගන්වනවා. උන්වහන්සේගේ අවවාදෙහි පිටලා අරහත්ත්වයටපත් වුණු 30000ක් පමණ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. නමුත් උන්වහන්සේ ප්‍රතඥ තත්ත්වෙමයි වැඩ හිටියේ. එක දවසක් ඒ රහත් ගෝල නමක් විසින් උන්වහන්සේ සංවේගයට පමුණුවන්නට උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් උපදේශයක් ගන්නට වෙලාවක් අහනවා වෙලාවක් නැහැ කියනවා තවත් වෙලාවක් ගන්නවා ඒ අවස්ථාවේ ඉඩක් නැහැ කියනවා ඒ තරමට අර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට භාවනා කමටහන් දීමේ නිරන්තරයෙන් උන්වහන්සේ නිරත වෙලා පවතුන. ඒතර අන්තිමට අර හාමුදුරුව ගෝලහාමුදුරුවෝ කියනවා ඇත්තටම මම මට ඔබ වහන්සේගෙන් කමටහක් ගන්න අවශ්‍යතාවයක් නැහැ මම දැන් මගේ කාර්යය නිම කරලා තියෙන නිසා නමුත් ස්වාමීනි ඔබ වහන්සේ හරියට මේ විහාරයට ඇතුල් වෙන තැන දාලා තියෙන පාපිස්ස වගේ පාපිස්ස අනිත් අයගේ ඔක්කොගේම කුණු දුහවිලි පිහදානවා හැබැයි පාපිස්සේ තමයි ඒ ඔක්කොම කුණු දුහවිලි ටික අනිත් අයගේ කකුල් සුද්ධ කරනවා Taman කුණු ගොඩේ ඔබ වහන්සේත් හරියට මේ විහාරයට ඇතුල් වෙන තැන පාපිස්ස වගේ කියලා අර භික්ෂුන් වහන්සේ 이르දියම වැඩම කළා. ඉතින් ඒකෙන් මේ ගුරු හාමුදුරන් මේ මහා සිව හාමුදුරන් ලොකු සංවේගයක් ඇති වුණා. එමනම් මේ භික්ෂුව පැමිණලා තියෙන්නේ මගෙන් උපදෙස් ගන්න නෙමෙයි මට මේ පණිවිඩය දීලා යන්න. එතකොට කියලා උන්වහන්සේ තමන් පිළිබඳව කල්පනා කරලා බලනකොට ඇත්තටම තමන් තාම ප්‍රතඥයි නේද කියන එක උන්වහන්සේට වැටහිලා උන්වහන්සේ එකවරම සිතනවා මා වැනි කෙනෙකුට රහත් වීම කියන එක එච්චර බරපතල කාරණයක් නෙමෙයි. මොකද Taman කමටහන් දීලා 30000ක් මේ වෙනකොට රහත් වෙලා තියෙනවා. එහෙම නම් මට රහත් වෙන්න බැරි. මොකද මම දින දෙක තුනකින් අරහත්ත්වයටපත් වෙලා ආපසු වෙනවා කියලා ඇසල මාසේ පුරපසළොස්වක පොහොය දිනයක උන්වහන්සේ වැඩම කරනවා කාටවත්ම කියන්නේ නැතිව ආපස්සේ භාවනා කරලා අරහත්ත්වයටපත් වෙලා වහාම උන්වහන්සේ පැමිණෙන අදහසින් ගිහිල්ලා භාවනාව පටන් ගන්නවා. ඇසල මාසේ පුරපසළොස්වක දවසේ ආපසු එන හැටියට තමයි ඊට දින දෙක තුනකට කලින් උන්වහන්සේ වැඩම කරන්නේ ගල්ලෙනක. එතකොට එහෙම අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ භාවනා කරනවා නමුත් රහත් වෙන්නට බැරි වෙනවා. ඒ දින දෙක තුන ඇතුළත උන්වහන්සේ රහත්ුන්නේ නැහැ. ඊට පස්සේ ගල්ලෙනේම උන්වහන්සේ වස් සමාදන් වුණා වස් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගත්ත මේ වස් කාලය ඉවර වෙන්න කලින් මම කොහොම හරි අරහත්ත්වයටපත් වෙනවායි කියන අදිෂ්ඨාන. එතකොට දැන් උන්වහන්සේ දවස් දෙක තුනකින් රහත් වෙලා ආපහු වැඩින්නට බලාගෙන ආවේ. නමුත් මාස තුනකිනුත් අන්තිමට උන්වහන්සේට රහත් වෙන්න බැරි ඊට පස්සේ පවාරණ දවසේ උන්වහන්සේගේ දෑස් වලින් කඳුළු කඩා වැටෙනවා. මොකද මං වගේ කෙනෙකුට ඇයිද මේ අරහත්ත්වයටපත් වෙන්නට බැරි වුනේ? මම මේකට සුදුසු නැති කෙනෙක්ද? මං අභව්‍ය පුද්ගලයෙක්. එතකොට එහෙම කල්පනා කරලා උන්වහන්සේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම අරහත්ත්වයටපත් වෙන තෙක් මම නිදාගන්නේ නැහැ. ඒ වගේම මම කකුල් සෝදන්නේ නැහැ. කියලා මේ විදිහට උන්වහන්සේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන භාවනාව සඳහාම කාලය වැය කරනවා ඇඳ නැගිටවල බිත්තියට හේතු කරනවා අදින් පස්සේ මම රහත් වෙනකම් නිදාගන්නේ නැහැ. එතකොට රෑදවල් දෙකෙම උන්වහන්සේ භාවනා කරනවා සක්මන් කිරීම, හිටගෙන සිටීම, වාඩි වී සිටීම කියන ඉරියව් තුන පමණයි. සැතපීමේ ඉරියව්ව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ විදිහට කටයුතු කරනකොට කල්යාමේදී උන්වහන්සේගේ ශරීර උෂ්ණත්වය වැඩි වෙලා කකුල් පැලෙනවා. එතකොට ඒ පැලිච්ච තැන් අර ගමේ ඉන්න දරුවෝ පින්නපාත ගියාම නූල් අරගෙන මහනවා. ඒ කෑලි එකතු කරනවා. පිටිපත් යටිපතුල් පැලිලා අර හම් එකතු කරලා මහනවා. එතකොට අවුරුදු 30ක් මුළුල්ලේ මේ විදිහට උන්වහන්සේ නොනිදා භාවනා කරනවා. නමුත් උන්වහන්සේට රහත් වෙන්නට බැරි වෙනවා. අවසානයේ මේ පිළිබඳව දැඩි කම්පනයක් ඇති වෙලා උන්වහන්සේ ඇස් වලින් කඳුළු කඩා වැටෙනකොට එක්තරා දෙව්දුවක් උන්වහන්සේව නැවත උත්සාහවත් කළා. මොකද උන්වහන්සේ කඳුළු වැටෙනකොට තව කෙනෙක් උන්වහන්සේට ඇහෙනවා සක්මන කෙලවර අඬනවා. කවුද ඔය අඬන්නේ කියලා ඇහුවම කිව්වා මේ මම මේ වෘක්ෂයේ ඉන්න దేవතාව. ඇයි ඔබ අඬන්නේ කිව්වම දැන් ඔබ වහන්සේ මේ අවුරුදු 30ක් භාවනා කරලත් අඬලා නම් මාර්ගඵල ලබන්න හදන්නේ මාත් මේ අඬනවා මාර්ගඵලයක් ලබන්න ඉතින් එතනදී මහා සීවහඳුර කල්පනා කරනවා දෙවියොත් මට උසුළු විසුළු කරනවා. එහෙම උසුළු විසුළු කරන්නේ නිකම්ම නෙමෙයි මට හැකියාව නැති කෙනෙක් නම් දෙවියෝ කවදාවත් එහෙම උසුළු විසුළු කරන්නේ නැහැ. අනිවාර්යෙන් මට හැකියාව තියෙන නිසායි මේ විදිහට මාව සංවේගයට පමුණවන්නේ කියලා උන්වහන්සේ එතනින් පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා මොකක් නිසාද මට රහත් වෙන්න බැරි වුනේ මෙච්චර 30000ක් රහත් වෙන්නට කමටහන් දීලා ඇයි මට රහත් වෙන්න බැරි මෙහෙම තමන් වහන්සේ එදා දවසේ ඉඳලා එකින් එක දවසින් දවස දවසින් දවස ප්‍රත්‍යවේක්ෂා කරනවා. උන්වහන්සේගේ සිහිය කොච්චරද කියනවනම් අර ගත කරපු අවුරුදු 30 මුළුල්ලේම ගත කරපු සෑම දිනයක්ම ආපස්සට ප්‍රත්‍යවේක්ෂා කරගෙන යනවා කොතනද මගේ අතින් වරදක් සිද්ධ වුනේ කොතනද ක්ලේශයන් මතුනේ? කොතනද මං ක්ලේශයන්ට වසඟ වුනේ? ඇයිද මට කෙලස් නසන්න බැරි ඒකම තනකවත් උන්වහන්සේ වරදක් දකින්නේ නමුත් අන්තිමට පන්සලෙන් නික්මුණු දවස ගැන උන්වහන්සේ කල්පනා කරලා බලනකොට එතනයි වැරද්ද තියෙන්නේ. මොකක්ද එතන වැරද්ද? 30000ක් ගෝලය හදලා රහත් කරපු මට අරහත්ත්වයටපත් වෙනවා කියන එක මහා බරපතල දෙයක් නෙමෙයි. දින දෙක තුනකින්ම මම රහත් වෙලා ආපහු එන්නම් කියන මාන්නය. තමන් පිළිබඳව ඇති කරගත්තු අදි탁සේරු. ඒතකොට සක්කාය දිට්ඨිය සහ මාන්නය තුලින් තමයි දැන් මේ මනස සංසන්දනය කරන තමන් සහ අන් අය. අනිත් අය වුණාට මට මෙහෙම පුළුවන්. මම මෙහෙම කෙනෙක්. මම මෙච්චර රහතුන් බිහි කරපු කෙනෙක්. ඒ නිසා මට බැරි කමක් නැහැ. වීරිය අවශ්‍යයි. නමුත් ඒ වීරියේ ස්වභාවයෙන් වංචක ධර්මයක් හැටියට ආත්ම දෘෂ්ටිය සහ මානය එකට බද්ධ වුණාට පස්සේ වීරය වගේ පෙනුනට එතන මූලික වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨියයි මානෙ. එතකොට ඒ එතනයි මට වැරදුනේ කියලා හරියටම දකිනකොට ඊළඟ පියවරේදී උන්වහන්සේ සියලු කෙලෙස් උන්නස අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ විදිහට අවුරුදු 30ක් මුළුල්ලේ නොනිදා භාවනා කරමින් තමයි ඒ උතුමන් වහන්සේලා ඒ தත්වයටපත් වුනේ. ඊළඟට චක්කුපාල හාමුදුරුව තමන්ගේ S2 සම්පූර්ණයෙන්ම අන්ධ වුණත් ඒක ගැන නොතකා භාවනා කරලා අරහත්ත්වයටපත් වුණා. ඊළඟට පීතිමල්ල කියන තෙරුන් වහන්සේ උන්වහන්සේ සක්මන් කරලා කරලා අන්තිමට කකුල් වල කකුල් තුවාල වෙනකොට අන්තිමට දනගගා උන්වහන්සේ සක්මන් කරන්නට අන්තිමට දනහිස් තුවාල වෙලා සම්පූර්ණම ලේ ගලන්න පටන් ගත්තා. ඒ තරම් වීර කරලා තමයි උන්වහන්සේ භාවනා කරලා අරහත්ත්වයටපත් වුනේ. ඒ වගේම රහත් වීමෙන් පසුවත් ඒ වීරය එසේම පවත්වපු භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලාත් බොහෝ දෙනෙක් ඉන්නවා ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේ 30 වසක් ඇඳක පිට තබන්න නැතුව. එතකොට උන්වහන්සේට රහත් වෙන්නට බොහෝ කාලයක් ගත වුණේ උන්වහන්සේ පැවිදි වෙලා බොහොම කෙටි කලකින්ම අරහත්ත්වයටපත් වුණා. එතකොට අවුරුදු 30ක් අරහත්ත්වයටපත් වෙලා අවුරුදු 30ක් උන්වහන්සේ සැතපුණේ නැහැ. ඒ මොකක් සඳහාද? මේ Tamanට මොකක්වත් කරගන්න මේ Tamanගේ කාර්යභාරයන් ඉවරයි. වහන්සේ සම්බුද්ධ ශාසනය පවත්වන්න දෙවි මිනිසුන්ට මඟ පෙන්වන්න සබ්‍රහ්මචාරී භික්ෂුන් වහන්සේලාට සහාය වෙන්න උන්වහන්සේ අවුරුදු 30ක් මුළුල්ලේ නොනිදා රෑ දවල් දෙකී ඒ අදාළ ශාසනික කටයුතු වල යෙදුණා. ඊළඟට මොගලන් මහතෙරුන් වහන්සේත් ඒ විදිහටම අවුරුදු 30ක් මුළුල්ල. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අවුරුදු 20ක් ඇඳක පිට නොතබා නොනිදා කටයුතු කළා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අවුරුදු 50ක් මුළුල්ලේ උන්වහන්සේ ඇඳක සැතපෙන්නේ නැතුව නිින්දක් නැතිව උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. බද්ධිය තෙරුන් වහන්සේ අවුරුදු 30ක් සෝන තෙරුන් වහන්සේ අවුරුදු 18ක් රට්ටපාල තෙරුන් වහන්සේ අවුරුදු 12ක් ආනන්ද මහරහතන් වහන්සේ අවුරුදු 15ක් රාහුල තෙරුන් වහන්සේ අවුරුදු 12ක් බකුල තෙරුන් වහන්සේ අවුරුදු 80ක් නාලක තෙරුන් වහන්සේ පිරිණිවන් පෑම දක්වාම ඇඳක පිට නොතබා වීරයෙන් යුක්තව සතර ඉරියව්වෙන් ඉරියව් තුනකින් විතරක් උන්වහන්සේලා භාවනා කළා ಗುಣධම් වැඩුවා කුමක් නිසාද තීන මිද්දයට උදාසීන බවට කිසිදු ඉඩක් නොතබා. ඉතින් අන්න ඒ විදිහට ඒ වීර කළ උතුමන් වහන්සේලාගේ චරිත කතා ආදියත් ඒ වීරයෙහි ඇති වටිනාකමත් යලි යලි සිහිපත් කිරීම තුළින් අපට වීර පාරමිතාව සඳහා මනසේ උද්‍යෝගය ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒ වීර පාරමිතාවේ ප්‍රභේද හැටියට සෑම පාරමිතාවකම දක්වන ආකාරයට පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමී කියලා කිව්වේ තමන්ට බාහිර දේවල් අහිමි වුණත් තමන්ගේ වීරය අතහරින්නේ නැහැ. ඒ කියන්නේ මේ කුසල වීරය අකුසල් දුරු කරන්න කුසල් වඩන්න ඒ ගත්තු ප්‍රයත්නය දැන් අපි හිතමුකෝ අර විදිහට සමහර කෙනෙක් භාවනා කරන්න ගියාම ඔන්න gedara dore යම් යම් කාරණා Tamanට මතක් වෙනකොට සිහිපත් වෙනකොට Taman භාවනා කරන්න ගියා කියලා gedara dore ගැන සම්පූර්ණයෙන් අතහැරලා දාලා කටයුතු කරන්න ගිහියෙකුට බෑ. නමුත් සමහරලාට අත්‍යවශ්‍ය කටයුතුත් නෙමේ අර මතක් වෙනකොට ඒකත් කරන්න ඕන මේකත් කරන්න ඕන කියලා අර භාවනා පැත්තකට දාලා ආය ආපහු වෙනවා. භික්ෂුවක් හැටියට තමයි පැවිදි වෙලා ගුණධම් වඩනකොට අම්මට සලකන්න කෙනෙක් නැහැ තාත්තට සලකන්න කෙනෙක් නැහැ අම්මා තාත්තා ගැන බලන්න ඕන පැවිද්දා වුණත් නමුත් ඒක හිලව් කරගන්නවා අර මහානකමින් ගිලිහෙන. අර gedara dore කටයුතු හිලව් කරගන්නවා අර භාවනාවෙන් ගිලිහෙන. අන්න ඒ විදිහට අපිට බාහිර දේවල් නිසා අපේ වීරය පසුබයි. එතකොට බාහිර දේවල් මට අහිමි වුණා. ධන ධාන්‍ය ගේ දොර ඉඩකඩම් අහිමි වුණා. මේ වීරය මම අතහරින්නේ නැහැ කියන මට්ටමින් කුසල් දහම් වැඩිම සඳහා වීරය කරන්න පුළුවන් නම් ඒක තමයි වීරේ පාරමිතාව කියන්නේ. වීර උපපාරමිතාව කියන්නේ අර චක්කපාල හාමුදුරුවෝ වගේ මගේ ඇස් දෙක නැති වුණත් මම මේ වීරය අතහරින්නේ ඊළඟට අර කකුල කඩාගෙන භාවනා කරපු හාමුදුරුවෝ. ඊළඟට අර විදිහට කකුල් පැලිලා ලේ ගලලා දනිස් දනිස් දෙකෙන් සක්මන් කරලා දනිස් තුවාල වෙලා එහෙම වුණත් තමන් වහන්සේගේ වීරය අතහරින්නේ නැහැ. ඒ වීර උපපාරමිතාව ශරීර අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් වීරයත් හරියි. වීර පරමත්ත පාරමිතාව කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට සඳහා බොමැඩ වාඩි වෙනකොට චතුරංග සමන්නාගත වීම. ඒ කියන්නේ මගේ ශරීරයේ ලේ මස් වියලී යනවා නම් වියලී ඒවා. ඇට නහර සම්පමනක් ඉතුරු වෙනවා නම් ඉතුරු වේවා. නමුත් පුරුෂ වීරයෙන් ලැබිය යුතු යම් බුද්ධත්වයක් වෙනා එතනට නොපැමිණ මේ වීරය අතහරින්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතය සම්පූර්ණයෙන් අහෝසි වුණත් පරමාර්ථයට පැමිණෙන තෙක් මේ වීරය අතහරින්නේ නැහැ කියන අදිෂ්ඨානය. ඒ කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ පරදුවට තමයි ඒ වීරය. එතකොට සම්මා සම්බුද්ධත්වයේ සඳහා ඒ බඳු වීරයක් අවශ්‍යයි. පච්චේක බුද්ධත්වයේ සඳහා අවම වශයෙන් අංග ප්‍රත්‍යංග පිළිබඳව අපේක්ෂාව අතහැරලා වීර කරන తත්වයවත් අවශ්‍යයි. එතකොට ඒ తත්වයෙන් කටයුතු කරපු ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ තම තමන් වීර දියුණු කරගන්න ප්‍රමාණයට තමන්ට අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව තියෙනවා. එතකොට ශ්‍රාවකයෙක් හැටියට අවම වශයෙන් තමන් හා බැඳුණු ද්‍රව්‍ය, පුද්ගල, වස්තුන් ආදී බාහිර කාරණා මේ දේ මට නැති වෙනවා, මේ දේ අහිමි වෙනවා කියලා ඒ වෙනුවෙන් තමන්ගේ කුසල වීරය ඉවත දාන්නේ නැතිව ඒ අදාළ පරමාර්ථ සාධනය වෙන තෙක් අකුසල් දුරු කරන්නට උපන් අකුසල් දුරු කරන්නට නෝපන් අකුසල් නෝපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට නෝපන් කුසල් උපදවන්නට කියන සතරාකාරයෙන් වීරය කරන්නට පුළුවන් ඒ වීරය තමයි වීරය පාරමිතා හැටියට හඳුන්වන්නේ එතකොට අද දවසේ අපි ඔය කතා කළේ වීර්ය පාරමිතාව සම්බන්ධව මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා වීර්ය පාරමිතාව සම්බන්ධව අපිට එතකොට ලබන සතියේ ඉඳලා කතා කරන්න තියෙන්නේ 6 වෙනි පාරමිතාව ශාන්ති පාරමිතාව. ලබන සතියෙන් අපි ආරම්භ කරමු ඒ කාරණේ. හොඳයි එහෙනම් අද දවසේ දේශනාව මෙතනින් නිමවටපත් කරලා අපි සාකච්ඡාව ආරම්භ කරමු.